එහෙමයි එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ YouTube එක මේ Zoom එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඍජුවම රෝගියෙකුට සාත්තු කිරීමට නොහැකිවත් විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල දැන්වීම් වලට අනුව මුදල් හෝ බෙහෙත් ආදී පරිත්‍යාග කිරීම චාරිත්‍ර සීලයට අයත් වෙනවාද නැත්නම් ඒ දානයක් වූ පමණද ඒක චාරිත්‍ර සීලයටත් අයිති වෙනවා. ඒ කියන්නේ දැන් Tamanට සියතින් උපස්ථාන කරන්න බැරි වුණත් අපිට පුළුවන් ඒක දැන් අපේ කාල වේලාව අපිට තියෙන කාර්යභාරයන් එක්කලා අපිට රෝගියෙක් ළඟට වෙලා ඒ සාත්තුව කර කර ඉන්නම බැරි වෙන්න පුළුවන්. සමහරට ඒ සඳහා අවශ්‍ය මුදල් උපයන්න ඕනේ. ඒකට රැකියාව කරන්න, ඒකට ව්‍යාපාර කරන්න. ඒතකොට රෝගියා ළඟට වෙලා සාත්තු කර කර හිටියයි කියලා අර ඔක්කොම සම්පූර්ණ වෙන්නේ නැහැ ඒ නිසා එහෙම තැනකදී අපට සිද්ධ වෙනවා අපිට කරන්න පුළුවන් ටික කරලා ඒ බැරි කොටස කරන්න යම්කිසි සාත්තු සේවකයෙක් යොදන්න පුළුවන් මුදලක් ගෙවලා. එහෙම නැත්නම් කරන කෙනෙකුට අවශ්‍ය දේවල් ටික ගන්න මුදල් දෙන්න පුළුවන්. මේ විවිධ ක්‍රමවලින් අපිට ඒක කරන්න පුළුවන්. එතකොට එතනදී ඒ ලබන තනත්තාගේ යහපත සඳහායි මේක කරන්න කියන පරිත්‍යාගශීලී සිත ඇති වෙනකොට ඒක එතන දානයක් සිද්ධ වෙනවා. මේ රෝගියා නිරෝගී කරන්න මේ කටයුත්ත කරන්න ඕන. ඒකට මම දායක වෙන්න ඕන, මම සම්බන්ධ වෙන්න ඕන කියලා එහෙම සිතීම තුළ යම් ගුණයකුත් වැඩෙනවා. හැබැයි අර චාරිත්‍ර සීලයක් හැටියට කායිකව වාචසිකව එහි යෙදිලා නැවත නැවත කරන්න එතන දීර්ඝකාලීනව දෙයක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා එතන දාණය සහ ගුණය වැඩෙන්න හේතුවක් වෙනවා. අර චාරිත්‍ර සීලය කියන එක වැඩෙන්න ලොකු අවස්ථාවක් එතන ගොඩ නැගෙන්නේ නැහැ.